රංජිත් හෙට්ටිආරච්චි මහත්තයා දැන් එහෙනවද ස්වාමීනි තමම මේ අදහස ප්‍රකාශ කරන්න හිතුවේ මම හිතුවා මේක කිව්වොත් විශේෂයෙන්ම තරුණ පිරිසටත් අලුත් මඟ පෙන්වීමක් වෙයි කියලා මම ඉංග්‍රීසියෙන් ඉස්සෙල්ලා කියන්නම් අපි මම අවුරුදු 50ක් වගේ වැඩ කරා ඒ බෞද්ධාතික සමාගමේ අපි අනුගමනය කරා එක ප්‍රතිපත්තියක් අපි හැම වෙලෙම කිව්වේ You have to earn your own increments and promotion. We cannot give. අපිට ඔබගේ උසස් වීමක් පරිවැඩි වැටුප් වැඩි කිරීමක් කළ නොහැකි එය ඔබ ලබා ගත යුතු දෙයක්. ඒ පිට දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. අත්ත වශයෙන්ම මම හිතනවා මේක තරුණ පිරිසටත් ප්‍රයෝජන වෙයි. ඒ වගේම රටටත් ප්‍රයෝජන වෙයි. පෞද්ගලිකාංශයේ රජයේ වෙනස වෙලා තියෙන්නේ රජයේ කිසිම නිලධාරියෙකුට ඒ ජන්තක කෙනෙකුට උනත් තමන්ගේ යටතේ ඉන්න අයට පඩි වැඩි කිරීමක් කරන්න බෑ. ඒ පඩි වැඩි කිරීම චක්‍රයක් තියෙනවා. අවුරුද්දට මේ ගන්න මේ ගන්න හම්බ වෙනවා. විස්රාම යනකොටත් බැටුව මොකද්ද කියලා හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක මේකට හුඟක් සම්බන්ධ වෙන්න නිසා මේක සාකච්ඡා කරපු දෙයට ප්‍රයෝජන වෙයි කියපු නිසා මම මේ අදහස ප්‍රකාශ කරා. ස්වාමින් වහන්සේ ඒක තවත් විස්තර කළා කළොත් මම හිතන්නේ විශේෂයෙන්ම තරුණ පිරිසට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඇත්තටම මේ ඔබතුමාය කිව්ව කතාව ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද දැන් අන්න ඒ ඒ විදිහට තමයි අර ප්‍රඥාවන්ත පුද්ගලයා විසින් සමාජය ධනාත්මක විදිහට දිරිමත් කළ යුත්තේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට පැහැදිලි දැක්මක් දෙන්න ඕන කොහොමද මේක කෙරෙන්නේ කියලා. ඒ කියන්නේ හැමතිස්සෙම සේවකයා ස්වාමියාගෙන් පරිවැඩි කිරීමක් වෙන්න ඕන මට උසස් වීමක් ලැබෙන්න ඕන කියලා ඉල්ලා හිටියට මොනම ආයතනයකවත් අරගලක අරගල අරගල කරන කෙනෙකුට රණ්ඩු සරුවල් කරන කෙනෙකුට අයිතිවාසිකම් දිනා ගන්න හදන කෙනෙකුට ප්‍රතිලාභ දෙන්න ලෑස්ති නැහැ හැම ආයතනයක්ම කැමති වෙන්නේ පඩියක් වැඩි කරන්නට සහ යම්කිසි උසස් වීමක් දෙන්නට කැමති වෙන්නේ ආයතනයේ කෙරෙහි හිතවත්ව ගෞරවයෙන් සැලකිල්ලෙන් ආයතනයේ අරමුණු ජයග්‍රහණය කරන්නට අපකැපවීම කරන කෙනෙකුට තමයි සතුටින්ම ඒවා ප්‍රදානය කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් එතකොට ඒක ඇත්තටම ආයතන ප්‍රධානිය විසින් කරන එකක් නෙමෙයි අර අය විසින් උපයා ගන්නා දෙයක්. ඉතින් ඒ ආකල්පය හරියට ආයතනයක් තුල ඒ සේවක පිරිසට හිතට වැදෙනවා නම් ඇත්තටම ඒ ආයතන දියුණු කරන්න ඒක හොඳ ක්‍රමෝපායක් වෙනවා. ඒ කියන්නේ ආයතනයේ දියුණුවටත් ඒක හේතු වෙනවා. ආයතනයේ දියුණුව වගේම අර සේවය කරන පිරිසටත් හොඳ ප්‍රතිලාභයක්, හොඳ ශක්තිමත් පදනමක් ඇති වෙන්න හේතු වෙනවා. මම අර මුලින් කිව්වේ සමහර ආයතන තියෙනවා අපි දන්න ආයතන ඒවා ගොඩාක් ඒ විදිහට යම් යම් ක්‍රමවේද පාවිච්චි කරනවා කියලා. ඉතින් ඒ වගේ මේ කාරණයක් ඉතාමත්ම වැදගත් කාරණයක්.